यानि कथाय वत्तु कथाय अनुष्ठिताय परिचिताय सुसमाराध्याय इमे एकादशानि संसापाटिकङ्काकटमे दश सुखं सुपते सुखं पटिबुद्धते न पापकं सुपिनं पश्यति මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති ආදිවාදි පියෝ හෝති නාස්ස අග්ගිවා විසංවා තත්තං මා කමති තුවතං චිත්තං සමාදියති මුකවන්නෝ විප්පසීදති අසම්මෝල්ලෝ කාලං කරෝති උත්තරින් අප්පටි විජ්ජන්තෝ ධම්ම ලෝකෝපගෝ හෝති සතු සතු සතු සදාවන්ත කාරුණික පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළ වටිනා ශ්‍රවණය කිරීම පිණිසයි දැන් මේ සෑම කෙනෙක්ම සූදානම් වන්නේ. ලෝකයේ තියෙන සෑම දෙයක්ම අපි අහනවා ඒ වගේම අසන්ත ලැබෙනවා. ඒ අසන්ත ලැබෙන වාරවලදී වැඩි වශයෙන් අපේ කනට යොමු වෙන්නේ කෙලෙස් බහුල අරමුණු අපේ සිත්වලට එකතු වෙනවා. ඒ වගේම කෙලෙස් උපදින්නේ නැති දේවල් අපේ දේශවනට යොමු වෙනවා. මේ දෙකම අපි යම් යම් අවස්ථාවලදී ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කළත් යම් අවස්ථාවකදී සරුවඥ රාජෝත්තමයන් වහන්සේ දේශනා කළ යම් ධර්මයකට අපි සවන් දෙනවා නම් ඒ සවන් දෙන වෙලාවේ අපේ සිතෙහි කෙලෙස් නුපදන ආකාරයෙන් නීවරණයන් යටපත් කරගෙන ශ්‍රද්ධා උපදවාගෙන ධර්ම ශ්‍රවණය කිරීමට සෝදානම් වෙනවා නම් ඒක ඊටාත්ම වටිනා වැදගත් ඥාන සංකේත දස පුණ්‍යක්‍රියා ධර්මයන් වැඩෙන අවස්ථාවක් බවට පත් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පහදා දුන්නා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සෑම මොහොතකම දේශනාකට වදාළ ධර්මයක් හැටියට අපි නුවණින් කල්පනා කළොත් සරුවඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන විතරාගී ධර්මයක් විත දෝෂී ධර්මයක් වීතමෝහි ධර්මයක්. නික්ලේශී වූ సంతානයකින් පිටවුන ඊ타ත්ම වැඩගත් වටිනා ධර්මයක් තමයි සරුවත්යන් වහන්සේ අපට දේශනා කළේ. එතකොට මේ දේශනා කළ ධර්මය සෑම මොහොතකම වර්තමාන ජීවිතයක් සාර්ථක අන්දමින් සිදු කරගන්නට වමනා කරන සියලු අනුශාසනාවන් පැවැත්වුවා. පරලොව ජීවිතයක් සපවත් කර ගැනීමට උවමනා කරන සෑම අනුශාසනාවක්ම සිද්ධ කළා. පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගන්න නිර්වාණය මගපල නිවන්සෝ අවබෝධ කරගන්නට සුදුසු ධර්මයක් සරුවත්යන් වහන්සේ අපට දේශනා කළා. මෙන්න මේ දේශනාවලදී ඊ타ත්ම වටිනා උතුම් අවස්ථාවකටයි අපි දැන්පත්ව සිටින්නේ කියන අදහස මුදුන්පත් කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්න ඕනේ. අන්‍ය විහිත නොවේ සමාධිගත හිතකින් දේශවන් යමාගෙන ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ කරන වාරයක් පාසාම අපට සිහි නුවණ වැඩෙනවා. සිහි නුවණ වැඩෙන වටිනාම අවස්ථාවක් බවට පත් වෙනවා මේ ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් කුසල අරමුණ. ඉතින් එවැනි අවස්ථාවකටපත් වී සෝදානම් වෙන මේ සම්මදනාගේම අදහස් වලට අනුකූල වෙන ඊටාම වටිනා ශේෂ්ඨ ධර්මයක් වශයෙන් සරුවත්යන් වහන්සේ පහදා දුන්න මෛත්‍රී චින්තනය පිළිබඳව මෙත්තා විහරණය පිළිබඳව දැක්වෙන සූත්‍ර පාඨයක් මේ මාතෘකාවසෙන් තබා ගත්තේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රිය වශයෙන් දේශනා කොට වදාළ වටිනා දහම් කරුණු ටිකක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් කුසල අනුමුණ මුදුන්පත් කරගෙන තමන්ගේ කුසල ශක්තිය බලවත් කර ගැනීම පිණිස. එතකොට සෑම අපි සෑම කෙනාටම මෛත්‍රී සහගත සිත සැපවත් ජීවිතයක් ගත කරන්න එකසේම උපකාර වෙනවා. අපේ ජීවිතවලදී අපට නොයෙක් අවස්ථාවල අපේ సంతානයේ පෙළෙනවා වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මනමසුරුකමින් ආදී දේවලින් පෙළෙන අවස්ථා අපට අදහස් පහළ වෙනවා. එවැනි අවස්ථාවලදී අපට තියෙන එකම පිහිට තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සිව්බඹ විහරණයත් එක්ක අපේ సంతානයේ වැඩෙන මෛත්‍රී සාගත සිත ඉස්මතු කර ගැනීම. එදිනදා ජීවිතයටත් රාජකාරිකාවලදී මගේ මග තොටදී ඕනෑම අවස්ථාවකදී අපේ සිතක් සනසන අරමුණක් තමයි මෛත්‍රී සාගත සිත. දැන් ගොඩාක් දිනකට අද සමාජය තුල ඒ වගේම රාජකාරිය තුල ඒ වගේම gedara දොලේදී නිසියාකාරව හමු වෙන සිතට පීඩා දෙන අරමුණක් තමයි මේ තරහ ගතිය. මෙන්න මේ තරහ ගතියෙන් හිත නිදහස් කරගන්න ගොඩාක් දෙනෙක් උත්සාහ කරනවා. හැම වෙලෙම හිතට එන ආවේගයන් නිසා තමන්ගේ සිතට ලොකු අසහනයක් තියෙන බව ගොඩාක් දෙනෙක් කියනවා. ඒ කියන්නේ තමන්ගේ සිතට එන අරමුණු වල තියෙන විෂමතාවය නිසායි. සිත හදාගන්න තියෙන එකම දේ තමයි අපේ සිතට ගන්න අරමුණු යහපත් බවට පත් කර ගැනීම. අරමුණකින් තමයි අපේ සිතක් ශක්තිමත් වෙන්නේ. අරමුණකින් තමයි අපේ සිතක් විනාශ වන්නේ. ඒ නිසා මේ අරමුණු වලදී අපි උදාහරණ තුළට ඒ අරමුණු ශාසනික වශයෙන් භාග්‍යතුන් වහන්සේ උගන්වා වදාළ පරිදි මේ මෛත්‍රී සහගත සිත දියුණු කරන්න ඕනේ. ඒ නිසා මේ මෛත්‍රී සහගත සිත මෙත්තා චේතෝ විමුක්තිය කියලා කියනවා. මෙත්තා චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෛත්‍රී සාගත සිතින් පංච නීවරණයන් යටපත් කරලා අර්පණා වට්ටමට සිත ගන්න අවස්ථාව. කියන්නේ ධ්‍යාන මට්ටමන මෛත්‍රී ධ්‍යාන මට්ටමට සිත ගන්න අවස්ථාව. අන්නේ අවස්ථාවලට එකපාරටම ඔක්කොටම මේ වාගේ ශක්තියක් ලබන්න බැහැ. නමුත් අපි gederediවත් හොඳින් සමදනාත් එක්කම සමගියෙන් ඉන්න මෛත්‍රී හිතක් ඇති කර ගන්නවා නම් ඒක තමයි අපේ ජීවිතයේ තියෙන ලොකුම පිහිට. අන්නේ පිහිට ලබා ගන්න ආකාරය අනුව දැන් නොඑක් අවස්ථාවලදී භාග්‍යවතුන් වහන්සේ මේ මෛත්‍රී දේශනා කළා. මෛත්‍රිය පළමුවෙන්ම දේශනාකට වඩාලේ පටිසම්භිදා මග්ගපාළියේදී සඳහන් කරනවා පළමු කොට තමන්ගේ ජීවිතයට මෙත් වැඩි වීම. ඊළඟට ගුණවත් අයගේ ජීවිතයට මෙත් වැඩි වීම. හිතවත් අයගේ ජීවිතයකට මෙත් වැඩි වීම. වෛදී මඳහත් අයගේ සිතකට මෙත් වැඩි වීම. වෛර අයගේ සිතට මෙත් වැඩි වීම. ඉන් අනතුරුයි සියලු සත්‍යයන්ද මෙත් වඩන්න. මේ මෙත් වැඩීමේ අනුපිළිවෙලක් භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළා. ඒ දේශනා කරනකොට ඒ දේශනා කරන ආකාරයෙන් කුසල් අරමුණු මුදුන්පත් කර ගන්නවා නම් මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. මේ මෛත්‍රී සහගත විමුක්ති සහගත සිත. එහා අපි නුවණින් බලනකොට ඒ මෛත්‍රී සහගත සිත වඩන වෙලාවේ අපේ සිතට ලොකු සහනයක් සතුටක් ඇති කර ගන්න නම් අපි නිරන්තරයෙන් ඒ අරමුණ සිතට භාවිතා කරන්න ඕනේ. ආශේවිතාය භාවිතාය බහුලීකතාය. ආශේවනය කරන්න. ආශේවනය කරනවා කියන්නේ බොහොම ආදරයෙන් ගෞරවයෙන් මේ මෛත්‍රී හිත වඩන්න. එතකොට බහුලීකතා නැවත නැවත මේ අරමුණ සිහි කරන්න ඕන. එතකොට මේ අරමුණ සිහි කරන සිහි කරන වාරයක් ගානේ Tamande ලুকু කුසල් අරමුණක් හිතට එනවා. නැවත නැවත භාවිතා කරනකොට පෞලී කතාය යානි කතාය වත්තු කතාය යානි කතාය වත්තු කතාය කියන්නේ දැන් ගුවන් යානාවක් ගමන් කරන්න සූදානම් වුණා වගේ වත්තු කතාය කියන්නේ නිසි ආකාරව යම්කිසි බඩුවක් හදලා නිම වුණා වගේ තමන්ගේ සිතෙහි මෛත්‍රී සිත දිනු වෙන්න ඕනේ ඒ වගේම සුසමාරද්ධාය ඒ වගේම මනාකොට යම්කිසි දෙයක් කරන්න සූදානම් වෙච්ච අවස්ථාවක් වගේ අපේ සිත බොහොම ශක්තිවත් කරගන්න ඕන මෛත්‍රී සිත වඩන්න. හැම වෙලෙම සූදානමින් සිටින්න ඕනේ. මෛත්‍රී සහගත සිතින් කාලය ගත කරන්න. එහෙම කාලය ගත කරනකොට පළමු කොට අපි මෙත් වැඩීම සිද්ධ කරන්නේ Taman. Tamanගේ සිතට මෙත් වඩන්නේ මම වෛර නොවේමි, තරහ නොවේමි, නිදුක් වෙමි, නිරෝගී වෙමි, සුවපත් වෙමි. හැබැයි හැමදාම අපි උ කියනවා. උදේටත් කියනවා, හවසටත් කියනවා, හැන්දෑවටත් කියනවා, සමහර වෙලාවට දිගටම කිය කිය ඉන්නවා. නමුත් අපේ හිතේ සමහර වෙලාවට ඔයක බලපවත්න්නේ නැහැ. ඒ බලපවත්න්නේ නැත්තේ මොකද අපිට හරියට ඒ හැඟීමකින් සිදු කරනවා නම් ඒ බලය අපේ හිතේ පිහිටනවා. දැන් අපි වෛර නොවෙම් වෛර නොවෙමි කියලා කියනකොට මම කෙනෙක් එක්ක වෛර වෙන්නේ නැහැ කියන අදහසක් වචනයත් එක්කම ඉස්මතු වෙන්නේ. තරහ නොවෙමි කියනකොට මං කෙනෙක් එක්ක තරහ වෙන්නේ නැහැ කියන අදහසක් එකට එකතු වෙන්නේ. වෛර නොවෙමි තරහ නොවෙමි. නිදුක් නිරෝගී වෙමි සුවපත් වෙමි. එතකොට කායික මානසික නිරෝගී භාවය හා කායික මානසික සුවපත් භාවය. එතකොට මේ වචනයත් එක්ක අපේ අදහස ඉස්මතු වෙන්න අපි මෛත්‍රී වඩනකොට මං කෙනෙක් එක්ක වෛර වෙන්නේ නැහැ, මං කෙනෙක් එක්ක තරහ වෙන්නේ නැහැ. නිදුක් නිරෝගී භාවයේ කියනකොට Taman නිරෝගීව හිටපු අවස්ථාවක් සිහියට නැගෙන්නේ. සුවපත් වේවා කියනකොට මට කායික හා මානසික සැනසෙල්ලේ මේ ජීවිතයේ ඉදිරියට පවත්වා ගන්න ලැබේවා කියන අදහස. මෙන්න මේ අදහසින් මෙත් වඩන්න ඕන Tamanට. Tamanට මෙත් වඩනකොට තමන්ගේ කය සාති කරගන්න ඕන. Taman වාඩි වෙලා ඉන්නවා නම්, Taman හිටගෙන ඉන්නවා නම්, Taman ගමන් කරමින් ඉන්නවා නම්, Taman නිදාගෙන ඉන්නවා නම්, ඒ සතර ඉරියව්වේ කොයි ඉරියව්වක වුණත් ඒ ඉන්න වෙලාවේ ඉන්න ඉරියව්ව සිහි කරනවා. සිහි කරගෙන තමයි Tamande මෙත් වැඩීම කරන්නේ. මේ මෙත්දීම කරගෙන අපි දැස් පියාගෙන මෙත් කඩනකොට හරියට මෙත් වැඩීම සිදු කරා නම් තමන්ගේ මනසට තමන්ගේ ශරීරය හොඳට පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නකොට තමන්ගේ ශරීරය තමන් දිහා තමන් තමන්ගේ දිහා බලාගෙන ඉන්නවා වගේ තමන්ගේ කය අරමුණු කරගෙන මෙත් වැඩීම කරන්න එහෙම කරගෙන යනකොට හොඳට තමන්ගේ සිත තැම්පත් බවට පත් වෙනවා. අත්යෙන් පස්සේ තමයි අන්‍යයට මෙත් වඩන්නේ. අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානම් පරිහරණ. වශයෙන් මේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගන්න මහන්සි ගන්න. එහෙම කරන අය වෙරලා තමයි මේ මෙත් වැඩීම Tamanට හොඳට කරලා මා මෙන් කියලානේ අපි ඊළඟට අනික් අයට මෙත් වඩන්නේ. අහං විය මයං මා මෙන් කාටද මෙත්කට ඉස්සරෝ ආචාර්ය උපාධ්‍යායෝ ආචාර්ය උපාධ්‍ය සිල්වත් ගුණවත් නැනවත් බෝසත් ගුණ ඇති උතුමන්ට තමයි පළමුවෙන් අපි මෙත් වඩන්නේ. දැන් සමහර අය මෙත් වඩන්නේ තමන්ගේ අම්මට තාත්තට ඉස්සෙල්ලා මෙත් වඩනවා. ඊළඟට දරුවන්ට මෙත් වඩනවා. ඒක බොහොම හොඳයි. මගේ අම්මා මගේ දරුවෝ කියලා આવොත් මොකද වෙන්නේ? එතන ආදරය, සෙනෙහස, ඇල්ම, රාගය ඔක්කොම එකට එකතු වෙනවා. එතකොට මෛත්‍රී හිතත් එක්ක අර අකුසල රාශියකොත් එතන අසෙන් ගමන් කරනවා. එහෙම ගමන් කරනකොට අපි අර නුපුරුදු හිතනේ. පුරුදු හිතට එන්නේ නැහැ. නුපුරුදු හිතට අර මෛත්‍රී හිතත් එක්ක අර අකුසල ධර්ම ටිකක් එකට එකතු වෙනවා. අන්න එකතු වෙන නිසා పూర్වේ ආචාර්යවරු මතක් කරලා තියෙනවා පළමුවෙන්ම තමන්ගේ කියන හැඟීමෙන් ගන්න නැතුව ගුණමත් පිරිසට ඉස්සරලා මෙත් වඩන්න කියලා. ඒ මෙත් වඩනකොට තවත් ඒක කෙලස් වලින් හිත වෙන්කර ගන්නට අර සමලිංගික අය ඇසුරු කරගෙන මෙත් වඩන්න කියන පළමුවෙන්. ඒ කියන්නේ පළමුවෙන් පිරිමි අය Tamanට මෙත් වඩලා පිට අයට මෙත් වඩනකොට සිල්වත් ගුණවත් නැනවත් ගෞරවනීය ස්වාමින් වහන්සේ නමකට පළමු කොට මෙත් වඩන්න. ඒ ස්වාමින් වහන්සේට මෙත් වඩනකොට ආදරයක්, සෙනෙහසක්, ඇල්මක්, රාගයක් එනවද? නැහැ. ගෞරව සම්ප්‍රයුක්ත භාවයක් එන්නේ. ගෞරව සංග්‍රහිත භාවයෙන් නිසා අර මෛත්‍රී හිත වැඩෙනවා. ඊළඟට මෑණි කෙනෙක් වඩනවා නම් සිල්වත් ගුණවත් සිල් මෑණි කෙනෙක්. එහෙම නැත්නම් හොඳට ගුණධර්ම පුරන භාවනා කරන සිල් ගාමාඩම් වෙන ධම් පින්කම් කරන ගුණවත් අම්මා කෙනෙක්. ඒ අම්මා කෙනෙකුට මෙත් වරන්න ඕන. නැත්නම් ගුරුවරියක් වශයෙන් ඉන්න කෙනෙකුට. හොඳ නරක කියලා දෙන කෙනෙකුට අපි මෙත් වඩන්න ඕන පළමුවෙන්. එතකොට තියෙන්නේ ගෞරවයක්නේ. ඒ ගෞරවය නිසා පළමුවෙන් අපි අර ගුණවත් කෙනෙකුට මෙත් වැඩීම සිද්ධ කරන්න ඕන අර නුපුරුදු හිත අර කෙලෙස් වලින් මෛත්‍රී හිත අපිරිසිදු වෙනවා. ඒ අපිරිසිදු වෙන නිසා අර කුසල අරමුණ බලවත් කරගන්න Tamande මෙත් වැඩලා ගුණවත් පිරිසකට ඉස්සරලා මෙත් වඩන්න පුරුදු වෙන්න. එතකොට එහෙම ගුණවත් අයකට මේ වැඩනම් ඊළඟට තමයි ඒ අය තමන් ඉදිරියේ ඉන්න හැටියට හිතා ගන්න ඕනේ. දැන් මේ ගුණවත් කෙනා නැත්තම් ගුණවත් ස්වාමීන් වහන්සේ එහෙම නැත්තම් ගුණවත් සිල්මෑණියෝ නැත්තම් ගුණවත් අම්මා මේ තමන් ඉදිරියේ ඉන්නවා කියලා හිතා ගන්න. හිතාගෙන හොඳට net එක පියාගෙන මෙත් වඩනකොට තමන් ඉදිරියේ අම්මා ඉන්නවා වගේ තමන්ට දැනෙන්න පුළුවන්. එහෙම දැනෙනකොට හොඳට අර වෛරණ වෙම්මා, තරහන වෙම්මා, නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා අර අදහසත් එක්ක මෙතැදීම් කරන්න. එහෙම මෙතැදීම කරනකොට අර මෛත්‍රී නිමිත්ත තමන්ගේ හිතට එනවා. තමන් හැපියාගෙන හිටියට අර මෛත්‍රී කරනගෙන තමන් ළඟ ඉන්නවා වගේ පේන්න පටන් ගන්නවා. එතකොට පුදුමාකාර සතුටක් තියෙනවා. ඇයි මම කරන ක්‍රියාව මට පේනවා. මනසට පේනවා. පේනකොට හොඳට ඒ අරමුණ කෙරෙහි විශ්වාසයක් තියෙනවා. විශ්වාසයෙන් මෙත්දීම් කරන. එහෙනම් හොඳට ඒ එක එකනා අරමුණ මෙත් වලලා ඒ අය පස් හය දෙනෙක් වුණත් 10 15 දෙනෙක් වුණත් කමන්නේ අරගෙන අර ගුණවත් අය අරගෙන මෙත් වැඩිම කරගන්න. එක එකනා ඉස්සෙල්ලා පුරුදු කරනවා. එක එකනාට කරලා ඊළඟට සමූහ වශයෙන් ඒ ඔක්කොම එකට ඉන්නවා කියලා හිතා ගන්නවා. හිතාගෙන පොදුවේ ගන්න. පොදුවේ අරගෙන මිනිස් මේ මෙත් වැඩිම කරනවා. එහෙම කරලා ඉන් අනතුරුව තමයි මව්පියන්ද දරුවන්ද නැදයින්ද සහෝදර සහෝදරයන්ද හිතවත් අයට ගන්න. ඒ හිතවත් භාවයෙන් ඒ අයට ගන්න. ඉස්සල්ලා ගත්තේ ගුණවත් භාවය. ඊළඟට ගන්නේ හිතවත් භාවය. ඒ හිතවත් භාවයෙන් ගන්න කොටත් ඒ දැන් ඔය මෛත්‍රී සිත වඩනකොට දැන් සමහර අය වඩනවා තමන්ගේ පරලොවගේ මව්පියන් සිහි කරන. මැරි මැරුණ අයට මෙත් වැඩීම කරන්න බෑ. කරන්න පුළුවන්. ඒ අය සිහි කරලා මෙත් කරන්න පුළුවන්. නමුත් ඒ හිතපු හැටියට අපි සිහි කරන්නේ. දැන් කොහේ ඉන්නවද? දැන් ඉන්න තැන දන්නේ නැහැ. දන්නේ නැති නිසා අපිට මේ මෛත්‍රී හිත වැඩුවට මෛත්‍රී නිමිත්ත පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැත්නම් මොකද? ජීවත් වෙලා කොහේ ඉන්නවද කියලා අපි දන්නේ ඒ නිසා ජීවත් වෙච්ච කෙනෙක් මෛත්‍රී හිතට අරමුණු කරගන්නේ ජීවත් වෙලා ඉන්න කෙනෙක්. කොහේ හරි ඉපදිලා ඇති. නමුත් අපි දන්නේ නැහැ. ඒ නිසා මේ නිමිත්ත එන්නේ නැහැ. ඒ නිසා හැම වෙලෙම මෙත් වැඩීම කරන්නේ ජීවත් වෙන ඉන්න කෙනෙකුට තමයි අපි මෙත් වැඩීම පළමු කොට කරන්නේ. ඉතින් සමහර අය මේ මෞඛ්‍යෝ සීකලත් මෙත් වඩනවා. ඒක වැඩුවට තමන්ගේ කුසල් අරමුණ වැඩෙනවා. නමුත් මෛත්‍රී නිමිත්ත පහළ වෙන්නේ නැහැ. ඇයි ජීවත් වෙලා නැති නිසා. ඒ නිසා අපේ හිත ඒව කරගෙන යනකොට වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වුණොත් අර මෛත්‍රී හිත දිගට ගෙන යන්න බැරි වෙනවා. ඒ වගේ පළමුවෙන් මේ මෛත්‍රී වඩන්ඩ ලඩෙන්නේ නැති හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනාට එක පාටම වඩන්න ගියොත් එහෙම අපේ හිත වෙහෙසටපත් වෙනවා. දැන් ඔය මිය පරලොව ගිය අය සිහි කරලාගෙන මෙත් අඩනවා. එතකොට එහෙම වෙනවා. ඊළඟට දැඩි වෛරයක් ඇති කෙනෙකුට එකපාරට මෙත් වඩන්න පුළුවන් මෛත්‍රී කරමු නැති කෙනෙකුට. එහෙම කරන්න ගියාම හිතට වෙහෙසක් එන්නේ. ඊළඟට දැඩි ආදරයක් සෙනෙහසක් ඇල්මක් ඇති කෙනෙකුට මෙත් අඩන්නන පළමුවීම. එතකොට වෙන්නේ අර ආදරය සෙනෙහස ඇල්ම යටින් දියුණු වෙන. එතනදී හිත වෙහෙසටපත් වෙනවා. ඊළඟට මදහත් අයට ඉස්සරව මෙත් අඩන්න යනවා. මදහත් අයටත් එකපාරම මෙත් අඩන්න බෑ පුරුදු නැති කෙනෙකුට. එතෙන්දී හිත වෙහෙසටපත් වෙනවා. ඒ නිසා මිය පරලෝකීය අයට දැඩි වෛරයක් තියෙන අයට, දැඩි ආදරයක් සෙනෙහසක් තියෙන අයට මයි මේ මදහසක් මදහස් අදහස් තියෙන අතුව ජීවත් වෙන අයට පළමු කොට මෙත්වලන්නේ නැහැ. කරන්න පුළුවන් නමුත් හිත වෙහෙසටපත් වෙනවා. ඒ වෙහෙසටපත් වෙන නිසා පළමුවෙන් සම්බන්ධ කරලා ඊළඟට මෙත් වඩන්නේ ගුණවත් පිරිසට ඉස්සරලා. ඊළඟට මදහත් පිටනේ හිතවත් පිරිසට. ඊළඟට මදහත් පිරිසට. ඊළඟට අහිතවත් පිරිසට ඊළඟට සියලු සත්වයන්. එතකොට මේ සියලු සත්වයන් අනුපිළිවෙලින් යනකොට සියලු සත්වයෝ ළඟට එනකොට සමගාමී තත්වයක් එනවා. දැන් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසට අපි සමූහ වශයෙන් මෙතනවා ඒ සියලු දෙනාම සුවපත් භාවයට පත් වෙත්වා කියලා. නමුත් ඔතන ඉන්නවා ඒ පිරිසේ තමන් එක්ක අමනාප කෙනෙක්. ඒව නැත්නම් තමන්ගේ දැඩි ආසාවක් තියෙන දරුවෙක් ඉන්නවා. සහෝදර සහෝදරි කෙනෙක් ඉන්නවා. එහෙම කෙනෙක් ඉන්නකොට පොදුවේ අපට මෛත්‍රී වන්නකොට කාටද මේ හිත යන්නේ? පොදුවේ ගන්නකොට අර කට්ටියට හිත ගිහිල්ලා හැප්පෙනවා. හැප්පෙනකොට අපිට හරියට අරමුණු කරගන්න වචනේ කී හැකි නමුත් අපේ අදහස ටිකක් වෙනස් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් දුරට Tamante මෙත් වැඩිම කරලා ඊළඟට ගුණවත් අය හිතවත් අය මැදහත් අය වෛරී අය ඒ අනුකලයෙන් මෙත් වඩලා ඉන් පස්සේ පොදුවේ ඒ සියලු සත්‍යයන් අරමුණු කරන්න ඕනේ. එහෙම කරනකොට තමයි මෛත්‍රී හිතේ ශක්තිය ලැබෙන්නේ. ඉතින් අනුකූල වෙලින් කරනවා නම් බොහොම පහසුයි. කොහොම පහසුයි කියන්නේ ගුණවත් අයට කරලා මෛත්‍රී හිත හොඳට වැඩුණෙන් පස්සේ ඊළඟට හිතවත් අයට කරන්න ලේසි. හිතවත් අයටත් කරලා හොඳට මෛත්‍රී හිත වැඩුවෙන් පස්සේ මදහත් අයට කරන්න ලේසි. එතකොට ගුණවත් හිතවත් මදහත් කියන තුන් කොටසම කරලා මෙත් කරනකොට වෛද්‍ය කෙනාට කරනකොට කරන්න පුළුවන්. ඒ හිත දැන් පාලනේ වෙලන් දින් ටිකක්. ඊළඟට සියලු සත්වය අරමුණු කරන්න පුළුවන්. සියලු සත්වය අරමුණු කරනවා නම් සෑමදෙනාටම එක හා සමාන මෛත්‍රී හිත තියෙන්න ඕනේ. පියාගෙන මෛත්‍රී කරනකොට Tamanට ලොකු සහනයක් සතුටක් තියෙනවා. අන්න ඒ විදිහට අනුපිළිවෙලින් අපි ඉස්සරලාම ඔක්කො ගොඩාක් අරමුණු කරන්නේ නැහැ. ඉස්සරලා ගන්න අපි එක එකන. එක එකන අයගෙන මෛත්‍රිය වඩලා ඊළඟට ඒ එක එකනාට දෙන්න තුන් දෙනා එකතු කරගන්න. දැන් ගුණවත් එක්කෙනෙක් අරගෙන මෛත්‍රී වඩලා එයා හොඳට අරමුණු කරගෙන මෙත් වැඩුවෙන් පස්සේ තවත් ඒ වගේ ගුණවත් එක්කෙනෙක් ගන්න. ඊළඟට ඒ ගුණවත් දෙන්නම එකට ඉන්න හැටියට අරමුණු කරනවා. ඊළඟට තුන් දෙනෙක් ගන්නවා. ඊළඟට හතර දෙනෙක් ගන්නවා. ওই විදිහට 10 15 දෙනෙක් එකතු කරගන්නවා. එතකොට දැන් අපි මෛත්‍රී වැඩුවට මෛත්‍රී සිත වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ කරන්න ඕනේ? පැතිරෙන්න එපෑනේ. සියලු දෙනාට පැතිරලා යන්න ඕනේ. ඒ අපිට කොහොමදම එකපාර මෛත්‍රී හිත පතුරවන්න බැරි නිසා ක්‍රමක්‍රමයෙන් එක එකනම් වැඩි කරනවා. එතකොට බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. ඊළඟට අපි අර ගුණවත් අය, හිතවත් අය, මෙදහත් අය, වෛදී අය සීල සත්‍යය. ඒ හය ඒ කට්ටියට කොටෝම කරලා ඔය ඔක්කොම එකට ඉන්න හැටියට අරමුණු කරනවා. එකට ඉන්න හැටියට අරමුණු කරන සබ්බේ සත්තා කියලා ගන්න. සියලු සත්වයන්ට පොදුයි. එතකොට මේ සියලු සත්වයන්ට ගන්නකොට Tamanne ගන්නකොට ඒක වචනෙන් ගන්න ඕනේ. ඒක වචනෙන් ගන්නවා එක්කෙනෙකුට කරන කොටත් ඒක වචනෙන් ගන්නෙ. එතනින් එහාට ගන්නකොට බහුවචනෙන් ගන්න ඕනේ. සියලු සත්වය සුවපත් වෙත්වා කියලා ගන්නවා. වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා බහුවචනෙන් ගන්න ඕන එක්කනාගෙන් වැඩියෙන් ගන්නවා. එහෙම ගන්නකොට හොඳට මෛත්‍රී හිත අපේ සිතෙහි දියුණු වෙනවා. අන්නේ දියුණු වෙනකොට හොඳට කුසල් අරමුණු මුදුන්පත් කරගෙන ශක්තිය දියුණු කරගත්තන් පස්සේ තමයි මේ මෛත්‍රී හිත සීමා ભેදයක් නැතුව සිත දියුණු කරගන්න පුළුවන් වෙන්න ඕන සියලු සත්‍යයන්ට මෛත්‍රී කරනවා. ඔය මෛත්‍රී අරමුණ භාවනා අරමුණේ තියෙනවා සීමා ભેදය කියලා එකක්. අපි එක එකනා සීමා කරගන්න ඕනේ. මම මෛත්‍රී කරන්නේ මගේ ඥාතින්ද විතරයි. මගේ හිතවත් අයට විතරයි කියලා සීමා කරගන්න. මෛත්‍රී හිතේ සීමාවක් නැහැ. සියලු සත්වයන්ට ගන්නකොට සීමාවක් කරන්න බෑ. තමන්ගේ හිත හැකිතාක් පැතිරෙනවා නම් ඒ හැම දෙනාටම මෛත්‍රී හිත කරන්න ඕන. සීමා වේදේ කියලා කියන්නේ තවත් ඒක බලවත් කරගන්නවා. තමාය, හිතවතාය, මෙදහතාය, අහිතවතාය කියලා තවත් ඒක